එදා HMV ලේබලෙන් නිකුත් වූ ග්‍රැමෆෝන් තැටි අතර ජනප්‍රියත්වයට පත් වුණු ගීයක රසයයි අපි ඔබට පිළිගන් වන්නේ. මේ ගීතය ගායනට එකතු වන ශිල්පිනිය වසර 101කට වැඩි කාලයක් කාවි වළඳා තමයි පසුගිය වසරේදී අපාතරින් සදාටම සමුගත්තේ. ඇය නමින් W මధుරාවතී.